الحمد لله الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله أما بعد فقد قال الله تعالى في القرآن الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم إنما الأعمال بالنيات أو كما قال عليه الصلاة والسلام ලොව මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු තාලාටම සියලු ප්‍රශංසා හිමිය සලාතය හා සලාමය නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතත් එතුමාණන්ගේ ඥාතීන් වෙතත් එතුමාණන්ගේ මිත්‍රයන් වන සහාබාවරු වෙතත් ඉමාම්වරු මුමින්වරු මුස්ලිම්වරු සියලුම මනුස්ස සංහතියටම ඇති වේවා කියා ප්‍රාර්ථනා කරමින් මෙලොවේහි කුමනාකාර ජීවිතයක් ගත කරන්න ඕනේ කියා අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ පරිසුද්ධ වූ කුර්ආනයේ අපහත උගන්වා දී තිබෙන්නේද එලෙසම නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ ලෝකයේ කොහොමද ජීවත් වී අපහත පෙන්වුවේද එවන් උසස් වූ උතුම් වූ ජීවිතයක් ජීවත් වෙන පරිදි කුමනාකාර පාප කර්මයන් වලින් ඈත් වී නිවි ජීවත් වෙන පරිදි කුර්ආනයේ අල්ලාහ් පහට උගන්වා දී තිබෙන්නේද එලෙසම නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන එවැනි දේවල් වලින් ඈත් වී නිවි ජීවත් වී පෙන්වේද එවැනි දේවල් වලින් ඈත් වී නිවි ජීවත් වෙන පරිදි ප්‍රථමයෙන් මාහටද දෙවනුව ඔබලාහටද තපුවාවහා වසීයතය කරගන්නෙමි. මා දයාබර සහෝදරවරුනි මෙලොවෙහි ජීවත් වෙන්නා වූ මනුෂ්‍ය වර්ගයා යහමාර්ගයේ ජීවත් වෙන්න ඕනේ නිසා අල්ලාහ් සුබ්හානහු තාලා දෙවිලු කාලයෙන් කාලෙට වකවානුවෙන් වකවානුවට ගෝත්‍රයෙන් ගෝත්‍රයට සමාජයෙන් සමාජයට ගමින් ගමට රටින් රටට නබිවරු වස්තුවරුන් යවාගෙනම සිටියා. ආදම් আলাইහිස් සලාම් තුමාන බයිබලයේ කියනා පරිදි ඇඩම් කියන වස්තුවරයා පටන් මෙලොවට පැමිණි අවසාන වස්තුවරයා වන නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තෙක් සමාජගත කරේ මිනිසයා මිනිසයා ලෙසට ජීවත් වීම සම්බන්ධවයි. අපි සියලු දෙනාම දන්නවා ලෝකේ සෑම ආගමක්ම උගන්වා දෙන්නේ හොඳ දේවල් යහමාර්ගයේ ජීවත් විය යුතු ආකාරය, මනුෂ්‍යත්වය, කරුණාව, දයාව, ආලය, මෛත්‍රීභාවය ගැන. ශ්‍රී ලංකාව ගත්තොත් බහුතරයක් බෞද්ධයන් ජීවත් වෙන මෙම රටේ පවා ගෞතම බුදුරජාණන් වහන්සේ සමාජගත කරේ මෛත්‍රී භාවය යහපත් පුරවැසියෙකු ලෙස ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕනේ අපි සියලු දෙනාම දන්නවා බෞද්ධ ආගමේ ප්‍රධානතම පන්සිල් පහ වන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එම පදවල් මිනිස්සේ කුමනාකාරයේ ජීවත් වෙන්න ඕනේ කියා උගන්වා දී තිබෙනවා එනම් කාමාසාව නැතිව ඒ කියන්නේ කාමයට ලැබියාව නැතිව විවාහ වෙන්න පුළුවන් විවාහ වෙලා ඔහුගේ භාර්යාවත් එක්ක සංසර්ගයේ යෙදෙන්න පුළුවන් පිරිමියෙක් කියනකොට ඔහුට කාම ආශාවක් තියෙනවා කාන්තාවක් කියනකොට ඇයට කාම ආශාවක් තිබෙනවා මේ කාම ආශාවල් වලට යන්න එපා කියලා මොන ආගමක්වත් කියලා නැහැ. නමුත් කියන්නේ වැරදි ලෙස. කෙලින් කියනවා නම් හොරගෑනි කියාගන්න එපා කියලා. ධනිකාව පිටිපස්සේ යන්න එපා කියලා. ස්පා පිටිපස්සේ යන්න එපා. ධනිකා මඩම් පිටිපස්සේ යන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පවා උගන්වා දී තිබෙන්නේ. ජේසුස් වහන්සේ උගන්වා දී තිබෙන්නේ. මෝසස් උගන්වා දී තිබෙන්නේ. Hindu ආගමේ උගන්වා දී තිබෙන්නේ. එලෙසම ඉස්ලාම් ආගම පවා දිනා නැමැති එම දුරාචාරයේ යෙදෙන්න එපා කියා අප හට උගන්වා දී තිබෙනවා. එනම් සෑම ආගමක්ම මේ කාමය හා සම්බන්ධ දේ එකම මතයයි දරන්නේ. නමුත් බෞද්ධයක් ජීවත් වෙන බෞද්ධ රටේ එලෙසම මුස්ලිම්, සිතුණු, Hindu පාර්ශවයන් ජීවත් වෙන මෙම රටේ අපිට දන්නවා ගණිකා නිවාස කොච්චරක්ද තියෙන්නේ ගණිකාවන් කොච්චරක්ද තියෙන්නේ ඉන්නවයි කියලා. අපි කවුරුත් මේක වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. අපි කවුරුත් මේක වෙනුවෙන් උපවාස රකින්නේ නැහැ. අපි උපවාස රකින්නේ කොහෙද යන දෙයකට. කවුරු හරි නැගිටලා උපවාස රැකලා තියෙනවද? ලංකාවේ ගණිකාවන් නැති වෙන්න ඕනේ. ලංකාවේ ඇවිල්ලා ගණිකා නිවාස වහන්න ඕනේ. නෑ. හොරගෑනි කියන් ඉන්නේ කෙච්චර ආසාවෙන් ඉන්නේ හැමෝම. ඒ වගේම සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාවෙන් වැළකී සිටින්න. මත්පැන් භාවිතා කිරීම. මද්ද්‍රව්‍ය භාවිතා කිරීම. අපහට දන්නවා මුස්ලිම්වරු වශයෙන් ඉස්ලාම් ආගමේ පවා මේ දේ තමයි අපහට උගන්වා දී තිබෙන්නේ. මත්පැන් හරාම්. අර හලාල් හරාම් කියලා කියන්නේ ඒකේ හරාම් මත්පැන්. ගණිකාවන් පිටිපස්ස යන එක හරාම්. තමාගේ භාර්යාවත් එක්ක එකතු වෙන එක හලාල්. එතකොට බෞද්ධ ආගමෙත් මේක තමයි උගන්වා දීලා තියෙන්නේ ඉස්ලාම ආගම, කිතුණු ආගම, Hindu ආගමෙත් උගන්වා දීලා තියෙන්නේ සුරාවෙන් වැළකී සිටින්න කියලා. නමුත් ලංකාවේ බාර කොච්චරක්ද තියෙන්නේ? අපි කවුරු හරි උපවාසයේ හිටියද මේ බාර් ටික වහන්න ඕනේ. නීතිගතව ලයිසන් දීපු බාර් කොච්චරක්ද තියෙන්නේ? නීති විරෝධී ලෙස බාර් කොච්චරක්ද තියෙන්නේ පාසල් අසල බාර් කොච්චරක්ද තියෙන්නේ දේවස්ථාන අසල බාර් කොච්චරක්ද තියෙන්නේ මේ දේ අපි හැමෝටම දන්නා කරුණක් එනම් ලාංකිකයන් වශයෙන් අපි අගනා මෞබිමක් ඇති කරන්න ඕනේ නම් අපි එකතු වෙන්න ඕන සං රාශියක් තිබෙනවා ඒ හැම තැනක්ම අපි අමතක කරලා අපි එකතු වෙන්නේ මනුෂ්‍යත්වය කඩන්නා වූ ස්ථානවල වල. එනම් ಜಾතිවාදය, වර්ගවාදය, කුලවාදය මේකෙන් අපි පෝෂණය වෙන්න උත්සාහ කරනවා. හැමෝටම ඔවුන්ගේ ආගම් වටිනවා. ඔව් ඕනෑම ආගමක ඉන්න පුළුවන්. අද අපි මුස්ලිම් වෙලා ඉන්නේ මුස්ලිම් අම්මා තාත්තගේ බඩේ ඉපදෙන්න ගිහිල්ලා. ඒකම Hinduෝ, කිතුනුවෝ, සිංහල බෞද්ධෝ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් අපි ඒ ආගම්වල ඉඳලා ඇති. නමුත් අද අපිට ඉස්ලාමයට බණිනකොට රිදෙන්නේ අපි මුස්ලිම් අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුන නිසා. ඒ වගේම තමයි අපි කිතුණු ආගමේ සහෝදරයෙක්ට උන්ගේ දෙවිවරුන්ට බණිනකොට උන්ට රිදෙන්නේ. ඒ වගේම තමයි Hindu ආගමේ අයට බණිනකොට උන්ට රිදෙන්නේ. ඒ වගේම තමයි බෞද්ධයන්ට බුදුහාමුදුරුවන්ට දොස් කියනකොට ඒගොල්ලන්ගේ ඒ සාම්ප්‍රදායික වැඩ පිළිවෙල වලට අපි දොස් කියනකොට ඒගොල්ලන්ගේ හිත රිදෙන්නේ. මේක සාමාන්‍යයි සාධාරණයි. එතකොට ඒගොල්ලන්ගේ හිත තුළ ඒගොල්ලන්ගේ ආගම්, ඒගොල්ලන්ගේ ආගමික නායකවරුන් වටිනවා. ඒ වගේමයි මුස්ලිම් වරුන්ට උන්ගේ නබිතුමාණන් අල්ලාහ් කුර්ආන් මේ සියල්ල වටිනවා. මුලින්ම අපි වටහා ගන්න ඕනේ අල්ලාහ් කියන්නේ කවුද? මුස්ලිම් වරු වශයෙන් අල්ලාහ් කියන්නේ අපි විශ්වාස කරනවා ලොවමවා පරිපාලනය කරන්නා වූ ਸਰව බලධාරියා ඔහු කියලා. බෞද්ධයන් පවා විශ්වාස කරන දෙවියන් කියන එක්කෙනෙක් ඉන්නවා. මොනාරේ අනතුරක් සිදු වෙන අවස්ථාවක අපි සියල්ල දෙයනේ කියලා කෑ ගහනවා. වාහනයක් අනතුරකට ලක් වෙන අවස්ථාවේදී දෙයනේ කියලා කෑ ගහනවා. ඒ දෙයයන්ට තමයි අපි අල්ලාහ් කියලා කියන්නේ. ඒක දෙමළෙන් කඩවුල් කියලා කියනවා. ඒක හින්දි වලින් හුදා කියලා කියනවා. ඒක ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසියෙන් ගෝඩ් කියලා කියනවා. ඒක අරාබියෙන් අල්ලාහ් කියලා අපි කියනවා. ඉස්ලාම ආගම එකමුතුභාවය කොයිතරම් දුරට බලනවා නම් ඒ මුස්ලිම්වරයා ඕනෑම රටක ජීවත් වෙන්න පුළුවන්. ඔහු අල්ලාහ් කියලා තමයි කියන්නේ. ඇයි අරාබි භාෂාව පාවිච්චි කරන්න ඕනේ? ඔයගලන්ට ඔයගලන් ජීවත් වෙන රටේ භාෂාව පාවිච්චි කරන්න පුළුවන් කියලා මතයක් ගොඩ නැගෙනවා. අරාබි භාෂාව භාවිතා කරන්නේ කොහොමද බෞද්ධයේ ආගමේ හැම දෙයක්ම පාලි භාෂාවෙන් තියෙන්නේද බයිබලේ ප්‍රධාන හැම දෙයක්ම සුරියානි භාෂාවෙන් තිබෙන්නේද? එලෙසම ඉස්ලාම ආගමේ හැම මූලාශ්‍රයක්ම අරාබි භාෂාවෙන් තමයි තිබෙන්නේ. අරාබිකරේ තමයි ඉස්ලාම ආගම පළමුවෙන්ම පහළ වුණේ. අරාබිකරේ ජීවත් වුණු මුහම්මද් නබිතුමාණන්ට තමයි පහළ වුණේ. එතුමාණන් අරාබි කතා කරපු පුද්ගලයෙක්. අපේ කුර්ආනයේ තියෙන්නේ අරාබි භාෂාවෙන්. එතකොට අපි හැමෝම මුස්ලිම්වරු සියලු දෙනාම අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ ඇයි? ඔවුන් කුර්ආනය පාරායනා කරන්න ඕනේ. ඔවුන්ගේ ආගම නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා අරාබි භාෂාව ඔවුන් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව මේක අරාබිකරණයක් කරන්නට අපි අරාබි භාෂාව ඉගෙන ගන්නෙ නැහැ. අපේ ආගම නිශ්‍යාකාරයට අදහන්න තමයි අපි අරාබි භාෂාව ඉගෙන ගන්නේ. මුස්ලිම්වරු වශයෙන් අපි සියල්ලන්ම කැමති ආගම අපහට උගන්වා දීපු පරිදි ජීවත් වීමට. ඉස්ලාම් ආගම හැම දෙයකටම මඟ පෙන්වීම කරලා තියෙනවා. රාජ්‍යයක් කොහොමද ස්ථාපිත කරන්න ඕනේ? පෞල් ජීවිතය කොහොමද තියෙන්න ඕනේ? ව්‍යාපාර ලෝකය කොහොමද තියෙන්න ඕනේ? මේ හැම දෙයක්ම ඉස්ලාම් ආගම අපිට උගන්වා දීලා ඉවරයි. අවුරුදු 1400කට කලින්. එනම් මෙම කුර්ආනයේ සමහර වැකි තියෙනවනේ වැකි 30ක් විතර තියෙනවා අන්තවාදය ත්‍රස්තවාදය වපුරන දේවල් මේ සියල්ල ඇත්තද කියා අපේ බහුතර ජනතාවට යම් සැකයක් මතුවලා තිබෙනවා ඔවුන්ට මතුවුණු එම සැකය निराවුල් කිරීමට අපි තමයි වගකීම් දරන්න ඕනේ ඇත්ත වශයෙන්ම බෞද්ධාගම ගැන මට වඩා හාමුදුරු නමකට තමයි හොඳ ආකාරයට දන්නේ බයිබලය සම්බන්ධව මට වඩා පියතුමෙක්ට තමයි දන්නේ. Hindu ආගම ගැන මට වඩා කුරුක්කල් තුමෙක්ට තමයි දන්නේ. ඒ වගේම ඉස්ලාම් ආගම ගැන මෞලවි කෙනෙක්ට තමයි දන්නේ. කුරුක්කල්ට කතා කරන්නත් බෑ ඉස්ලාම් ආගමේ තියෙන කුර්ආනයේ තියෙන දේවල් හාමුදුරු නමකට කතා කරන්නත් බෑ. පියතුමෙක්ට කතා කරන්නත් බෑ. කතා කරන්න පුළුවන් ඒකේ තියෙන හොඳ දේවල්. නමුත් ඔවුන්ට අර්ථකථන දීලා ඒක මේක තමයි උගන්වන්නේ කියලා වැරදි දේවල් සමාජගත කරන්න බෑ. අපි 30 වසරක යුද්ධයක ජීවත් වුණා. ඒ ජීවත් වුණු අවස්ථාවේ එවකට හිටපු ජනාධිපතිවරයා එවකට හිටපු හමුදාපතිතුමාට කිව්වා මේ ත්‍රස්තවාදී දුටුතන මරා දමන්න, සතන් වදින්න. දැන් අවුරුදු 1000ක් ගියාට පස්සේ ලංකාව මාර ත්‍රස්තවාදී රටක් නේ. මේ වගේ දෙමළ ජනතාව මරලා තිනවා මේ වගේ දේවල් ඔක්කොම කරලා තිනවායි කියලා කියන්න කාටවත් බෑ. හැයි ඒ කාලේ යුද්ධය තිබුණා යුද්ධයෙන් රට ආරක්ෂා කරගන්න ඕනේ ඒ රට ආරක්ෂා කර ගැනීම සඳහා තමයි එවකට හිටපු ජනාධිපතිතුමා ඒ කාලේ හිටපු හමුදාපතිතුමාට අනකරේ මේ වගේ තමයි ඉස්ලාම් ආගමේ ආරම්භ කාලයේ ඉස්ලාම් ආගම සමාජගත කරන අවස්ථාවේ නබි මුහම්මද් තුමාණන්ට දොස්වැන්දා ඔහුගේම සමාජය පාර්ශවය පවුල නොයෙකුත් අපහසුතාවයන් හටපත් කරා රටෙන් ජීවත් වුණු ගමෙන් මුදවා හැරියා ඒගොල්ලන් දේශාන්ත්‍රණය කරනවා මදීනාවට ඉස්ලාම් ආගම වැළඳගෙන අවුරුදු 13කට පස්සේ තම ගම, තම දේපලවල්, ඥාති සියල්ල අත්හැර දේශාන්තරණය කරනවා මදීනා නගරයට. මදීනා නගරයේ ගිහිල්ලත් අවුරුදු දෙකක් ඉවසනවා. බැරිම තැන අල්ලාහ් සුබ්හානහු තාලා අණදෙනවා උගලන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි නම් ඔවුන් එක්ක සටන් වදින්නේ ඒ ඉතිහාසයේ කියවුණු දේ සන්දර්භයක් තියෙනවා අවස්ථාවක් තිබෙනවා කාහටද කියුනේ මොන අවස්ථාවේද කියුනේ මේ සියල්ල තියාගෙන අද අපි පෙන්නනවා ඉස්ලාම් ආගමේ මෙවැනි දෙයක් තියෙනවා ඒක වැරදි ඒක අද කියපු දෙයක් නෙමෙයි මේ කාලෙට මේ වකවානුවට වර්තමාණයට කියවුණු දෙයක් නෙමෙයි ඒක ඈත අතීතයේ ඒ සන්දර්භය අපි බලන්න ඕනේ ඒ කියවුණු අවස්ථාව දිහා අපි බලන්න ඕනේ උදාහරණයක් වශයෙන් එක වැකියක් මං කියන්නම්. කුරාණයේ තියෙනවා භූමියේ ඇවිදින්න එපා. පොළොව මත ඇවිදින්න එපා. ලා තම්ෂී ෆිල් අර්ධ. අනිත් කැලේනවා මර්හා උඩඟු කමින් ආඩම්බර කමින් ඇවිදින්න එපා කියා. එක්කෙනෙක් අල්ලගෙන මේ ආඩම්බර කමන විතරක් කට් කරලා නැති කරලා කියනවා බලන්නකො කුරාණය යථාර්ථයට වදින්නේ නැති දෙයක් කොරානයේ පොළොව මත ඇවිදින්න එපා කියලා තියෙනවා. නැහැ නැහැ සහෝදරවරයා, ඒට මුලින් තියෙන වැකියත්, ඒට පසු තියෙන වැකියත් ඔබ කියවන්න. ඒ දේ අපි උන්ට මඟ පෙන්වන්න ඕනේ. ඒ වගේම උන්ට ලොකු සැකයක් ඇති වෙලා තිබෙනවා අපේ මදරසාවන් සම්බන්ධව. මදරසා කියන්නේ මොනවද? මදරසා කියන්නේ කොහොමද අපි හාමුදුරු කෙනෙක් වෙන්න නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න නම් අපි පිරිවෙනට යන්න ඕනේද අපි පියතුමෙක් වෙන්න ඕනේ නම් සෙමිනරි වලට කොහොමද යන්න ඕනේද? මෞලවි කෙනෙක් වෙන්න ඔහු මදරසා පාසලට යන්න ඕනේ. මදරසා කියන්නේ අර්ථකථනය පාසල. අරාබියෙන් මදරසා කියලා කියනවා සිංහලෙන් පාසල. අවුරුදු 150ක ඉතිහාසයක් තියෙනවා මදරසාවල් වලට. පළවෙනි මදරසාව ගාල්ල තලාපිටිය මක්තියා මදරසාව 1870 දශකයේ ආරම්භ කරනවා. දෙවෙනි මදරසාව 1880 84 වැලිගම බාරි මදරසාව. එනම් ඈත ඉතිහාසයක් තිබෙන්නා වූ කිසිම අන්තවාදයක් ත්‍රස්තවාදයක් නොවපරවපු එම මදරසාව අද සමාජය කියනවා අන්තවාදය වපුරන්නේ මෙතනින් තමයි කියලා. පොඩි ප්‍රශ්නයක්. අද අපි හැමෝටම දන්නවා අපේ තරුණයන් කොච්චර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවයි කියලා. අද අපිට දන්නවා YouTube එකේ Google එකේ ලංකාව අවුරුදු 3ක් ප්‍රථම ස්ථානය ගත්තා සෙක්ස් කියන වචනය ඒ හොයලා අපේ තරුණයන් මේ වගේ තරුණයන් ජීවත් වෙන අවස්ථාවේ හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මගේ ළමයා හොඳ ආකාරයට හැදිලා වැඩිලා එන්න ඕනේ කියලා. එතකොට අපේ දෙමව්පියන් අපේ ළමයා හදාගන්න පුළුවන් හොඳම ස්ථානයේ මක්තබ් මද්රසා කියන ඒ ආගමික දහම් පාසල. ඒකට යොමු කරා. ඒ ළමයි හොඳ ආකාරයට හැදිලා වැඩිලා ආවා. එකපාරටම ඕගොල්ලෝ මිනිස්යන් වෙන්න හොඳ නෑ. ඕගොල්ලන් හොඳ වෙන්න හොඳ නෑ. ඕගොල්ලන් ඔක්කොම කුඩු ගන්න ඕනේ. ඕගොල්ලන් ඔක්කොම මත්පැන් භාවිතා කරන්න ඕනේ. ඕගොල්ලන් ඔක්කොම Google එකේ සෙක්ස් හොයන්න ඕනේ. ඕගොල්ලන් ඔක්කොම කාන්තාවන් පිටිපස්සේ කියලා ගණිකාවන් පිටිපස්සේ යන්න ඕනේ කියලා කියන්න බෑ. හැම ආගමක්ම උගන්වා දීලා තියෙන්නේ හොඳ දේ. ඒ හොඳ දේ වෙනුවෙන් තමයි මදරසාවල් අපි ස්ථාපිත කරලා තියෙන්නේ. මේ මදරසාවල් වල වෙන දෙයක් උගන්වලා දීලා නැහැ. ගිහිල්ලා බලන්න පුළුවන්. රජයේ යටතේ තමයි ඒක තියෙන්නේ. මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ යටතේ තමයි ඒක පොත්පත් තියෙන්නේ. ඒක නීතිගතව තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඈත අතීතයේ ඉඳලා. හැම ඒ හාමුදුරු නමකට පියතුමෙක්ට කොහොමද ඇඳුමක් තියෙන්නේ ඒ ආකාරයටම මදරසාවේ ඉගෙන ගන්නා ළමයටත් ඇඳුමක් තියෙනවා යුනිෆෝම් එකක් ඉස්කෝලේ යනවා උනත් යුනිෆෝම් එකක් තියෙනවා ඒ ආකාරයටම යුනිෆෝම් එකක් තියෙනවා මදරසාවල ඉගෙන ගන්නා ළමයිට. එහෙනම් මේ මදරසාවල් වල ඇයි අරාබි භාෂාව උගන්වලා දෙන්නේ? ඉස්ලාමයේ ප්‍රධාන මූලාශ්‍ර අරාබි භාෂාවෙන් තමයි තියෙන්නේ. පිරිවෙනේ කොහොමද පාලි භාෂාව උගන්වන්නේද? මදරසාවල් වල අරාබි භාෂාව කුර්ආනයේ උගන්වලා දෙනවා. ඉස්ලාමයේ නීතිමාලාව උගන්වලා දෙනවා. එහෙනම් කොහෙන්ද ශරියා එකක් කියලා ආවේ? ශරියා නීති හරි භයානකයිනේ. නෑ නෑ අද මුස්ලිම්වරු ජුම්මා දවසේ මේ එකතු වෙලා තියෙන්නේ මේකත් ශරියා එක. මම මේ කතා කරන්නේ ශරීයායට. මම මේ හොඳ ආකාරයට ජීවත් වෙන්න ඕන කියන්නේ ශරීයායට. මුසාවාදා වේරමණී සික්ඛාපදං ශරීයායට. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාම ශරීයා. සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං ශරීයා. හොඳ මිනිසෙක් වශයෙන් ජීවත් වීමට තමයි ශරීයා නීතිය කියලා කියන්නේ. මේක වැරදි ලෙස අර්ථකථනය කරලා ශරියා නීතිය කියන්නේ බෙල්ල කපන්න අත කපන්න කියන එක විතරයි කියන්නේ. ලංකාවේ කොහෙවත් අපි අහලා නැහැ ඈත අතීතයේ ඉඳලා කාගේවත් ගෙල කපලත් නැහැ අත කපලත් නැහැ. ලංකාවේ ශරියා නීතියක් ඇත්තටම නැහැ. ලංකාවේ තියෙන එදිනදා මුස්ලිම්වරු ඒගොල්ලන් සාම්ප්‍රදායික විදිහට ජීවත් වෙන ක්‍රමවේදයක් විතරයි. එනම් අපි නොදුටු දෙයක් නේ දැන් දකින්නේ. ඕගොල්ලන්ගේ ඇඳුම් පිළිවෙලවල් වෙනස් වෙලා තියෙනවනේ. අබායා කියලා ඔගල අලු ලෝගුවක් ඇඳගෙන මුහුණ වාගෙන දකින්නත් බයයි ගෝණිබිල්ලෙක් වගේනේ ඉන්නේ නෑ නෑ ඉස්ලාම් ආගමේ නීතියක් තියෙනවා සංස්කෘතියක් කියලා කොහෙවත් නෑ ඉස්ලාම් ආගමේ ඔය ඔව් ඇමරිකාවේ ජීවත් වෙන්න පුළුවන් ජපානයේ ජීවත් වෙන්න පුළුවන් ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් ඕනෑම රටක ජීවත් වෙන්න පුළුවන් ඉස්ලාම ආගමේ ඇඳුම් අඳින නීති ක්‍රමවේදයක් තමයි තියෙන්නේ පිරිමියෙකුට කොට කල්සම් ගාගෙන පාරේ ඇවිදින්න බෑ ශරියා නීති අනුකූලව ඉස්ලාමීය කෝණයෙන් ඉස්ලාමීය නීති පද්ධතියෙන් ඉස්ලාමීය බැල්මෙන් ඒක තානම් ඔව් දිග කල්සමක් ධන හිතට පහළ තමයි ඔව් අඳින්න ඕනේ ඒ වගේම කාන්තාවන්ට කියවලා තියෙනවා කාන්තාවන් අඳින්න ඕන ක්‍රමවේදය කාන්තාවන් කොහොමද අඳින්න ඕනේ කියලා කිව්වොත් ඇය සම්පූර්ණයෙන්ම වහගන්න එක තමයි ඉස්ලාමී ශරියා නීතිය. අරින එක ඇයට අවස්ථාවක් වශයෙන් දීලා තියෙනවා. කොටින්ම කියනවා නම් මතවාද දෙකක් තියෙනවා. පළවෙනි මතවාදය සම්පූර්ණයෙන්ම ඇයව වැසීම. දෙවෙනි මතවාදය ඔහුගේ මුහුණයි ඇයගේ මුහුණයි අල්ලයි විතරයි ඇරේ විතරක් ඇරීම. මේක ඇයට ඇයගේ ස්වාධීන අයිතිය ඇයට වහගන්නත් පුළුවන් ඇයට ඇරලා ජීවත් වෙන්නත් පුළුවන් ඒක ඇයගේ කැමැත්ත ඉස්ලාම ආගමේ හද කරලා නැහැ නීතිය ඇයට ඕන විදිහේ ජීවත් වීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා ඒක ඇයගේ කැමැත්ත උඩයි යටයි විතරක් අදිනකොට මානවයිකවාදම් කියලා කියනවා වහනකොට අන්තවාදී කියලා කියනවා අද අදට ඇඳගෙන අරෙහි මෙහි පේන්න පිරිමින්ට පාර යන්න බෑ කාන්තාව බලනකොටම කාමාසාව ඇති කරන කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමේ කියන ඒ ගාථා පදය නැති කරන සමාජයක් බටහිර කරණය වීගෙන ඉන්න අවස්ථාවේ මුස්ලිම් කාන්තාවන් ඇයව වහගෙන ජීවත් වීමට අන්තවාදී ත්‍රස්තවාදී කියන එක සාධාරණයිද හැමෝම කියන්නේ අරගෙන යන්න. අරගෙන යන්න. ඕගොල්ලන් තදින් ඇඳගෙන යන්න. අපි වගේ අඳින්න කියලා කිව්වොත් අපි උඩයි යටයි විතරක් අඳින්නද? අපි කවුරුත් බල කරලා නැහැ අපේ කාන්තාවන්ට ඕගොල්ලන් වහන්න ඕනේ කියලා. පිරිමින් කොහෙවත් බල කරලා නැහැ කාන්තාවන් මුහුණ වහන්න ඕනේ කියලා. ඒක ඇයගේ කැමැත්ත. ස්වාධීන අයිතිය. මේක තමයි අපි එදා පටන් කියාගෙන ඉන්නේ. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය මේ හදීසි නීතිය නිසා රජයට ඒ වගේම රජයේ නීතියට යටත් වීම සඳහා අපිත් ඕගොල්ලන් එක්ක තමයි ඉන්නේ මේ හදිස්සි නීතිය අවස්ථාවේ විතරක් ආරක්ෂක හේතුන් නිසා අරගෙන යන්න පුළුවන් කියන දේ විතරයි කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේක ආගමේ නැහැ කියලා අපි කිව්වේ නැහැ මූණ අරින එක ඉස්ලාමේ නැහැ කියලා අපි කිව්වේ නැහැ. මූණ වහන එක ඉස්ලාමේ නැති දෙයක් කියලා අපි කිව්වේ නැහැ. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මෙවැනි අවස්ථාවක අපි එදිනදා ජීවිතයේ ඒවකයනේ ජීවත් උනේ. පොලිසියෙන් ඇරලා පෙන්නන්න කිව්වොත් අපි ඇරලා පෙන්නවා. හමුදාවෙන් අපි ඔයාව පරීක්ෂා කරන්න ඕනේ කියපු අවස්ථාවල අපි ඉඩ දුන්නා. මේ වගේ ජීවිතයකට අපි එකඟයි. අපි අන්තවාදයට කැමති නැහැ. අපි ත්‍රස්තවාදයට කැමති නැහැ. අපිත් මේ ලංකාවට ආදරෙයි. අපිත් මේ ලංකාවේ මත තුරන් වීම සඳහා නොයෙකුත් වැඩපිළිවෙළවල් කරලා තියෙනවා. අපි යහ සමාජයක් දීවෙන්න ඕන නිසා නොයෙකුත් වැඩ ක්‍රමවේදවල් කරලා තියෙනවා. අපි සමාජයක් වශයෙන් මේ ලංකාවට ආදරෙයි. අපි ලාංකිකයෝ. අපිට වෙන රටක් ඕනේ නැහැ. අපි ඉපදුනේ මේ රටේ. මේක අපේ රට. මේ රටේ දියුණුව සඳහා අපිත් කැප කරනවා. මේ ඔක්කොම කරන්නේ අපේ රට වෙනුවෙන්. අපි ලාංකිකයන්. අපිට ආසයි මත මේ රටින් නැතිවීම, කාමයේ මේ රටින් දුරාචාරයේ නැතිවීම, යහ සමාජයක්, යහපත් තරුණයන් මුළු ලෝකෙතම ආදර්ශමත් රටක් බිහි කිරීමට අපිට ආසයි. ඒකට අපි අත්වල් බැඳ ගන්න ඕනේ. මුස්ලිම්, බෞද්ධ, කිතුණු, Hindu මේ සියල්ල අත්වල් බැඳගත්තොත් තමයි මේ අවස්ථාවේ අගනා රටක් බිහි කරන්න පුළුවන්. ඔබලාට සැකයක් තියනවාද? සමස්ත ලංකා ඉස්ලාමීය වේතුන්ගේ සම්මේලනය කුර්ආනය හෙළිදරව් කරලා තියෙනවා. ඒ කුර්ආනය ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒ කුර්ආනයේ අපි අද නොයෙකුත් චෝදනා කරන වැකීම් වලට පිළිතුරු තිබෙනවා. සමාජ සංවාද කියලා මුස්ලිම් පල්ලි ව්‍යාප්තිය මුස්ලිම් ජනගහන වර්ධන වීතිකාව මාංශ අනුභවය අන්තවාදී ඇඳුම් පැළඳුම් කියා පොත් පිංචවල් ලියා හෙළිදරව් කරලා තියෙනවා ඒ පොත් පිංචවල් අරගෙන කියවා බලන්න පුළුවන් ඒ වගේ මේ කුර්ආනයක් අරගෙන ඔබට සැකයක් තියෙනවා නම් දුරු කරගන්න පුළුවන්. තවත් සැකයක් තියෙනවද? ඒ සමාජයේ මෞලයේ කෙනෙක්ව අපි ගිහිල්ලා මුණ ගැහැලා මේකට අපිට සැකයක් තියෙනවා. මේකට අපි නැති කරලා දෙන්නකෝ. මේකට පිළිතුරක් දෙන්නකෝ කියලා කියන්න පුළුවන්. කරුණා කරලා මං කියන්නේ මාධ්‍යවල වලින් කියන දේ විශ්වාස කරන්න එපා. 100ට 100ක් නෙමෙයි 100ට 200ක් වරු කියන මාධ්‍යවල තිබෙනවා. මාධ්‍ය කියන දේවල් අහගෙන අපි ඒවා විශ්වාස කරගෙන වදපෙති කියාගෙනත් මුස්ලිම්වරු අන්තවාදී කියාගෙනත් සෑම මුස්ලිම්වරයෙක් ගෙදරේම කඩුවක් තියෙනවයි කියාගෙනත් අපි අද ඒ සමාජයේම පිළිකුල් ඇකින් ත්‍ස්තවාදී කෝණයකින් බලාගෙන ඉන්නේ මාධ්‍ය කියන්නේ දේව ගන්ත්‍රයක් නෙමෙයි දේව පුස්තකයක් නෙමෙයි වක්තෘවරයෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියපු දර්ශනයක් නෙමෙයි මාධ්‍ය කියන්නේ. ඔවුන්ගේ වාසිය තකා ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන්ට ඕන රාජ්‍යයක් බිහි කරන්න ඕනේ සඳහා ඔවුන්ට අවශ්‍ය ජනාධිපතිවරයෙක් රටේ ගේන්න ඕන නිසා නොයෙකුත් දේවල් කරගෙන ඉන්නවා. මං එක මාධ්‍යයක් විතරක් කියන්නේ නැහැ මෙතන. මාධ්‍ය ඒ සමාජ අන්තර්ජාල වෙන්නත් පුළුවන්. Facebook, WhatsApp, Twitter ඕන දෙයක් වෙන්න පුළුවන්. දැක්ක ගමන් විශ්වාස කරන්න යන්න එපා. හැමෝම යම්කිසි වීඩියෝ පටයක් ආවොත් මේක ඇත්තද පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයකට එන්න ඕනේ. අපි හැමෝම බුද්ධිමතුන්. අපි බුද්ධියෙන් බලන්න ඕනේ. අපි හැමෝම මිනිස්යන්, මනුෂ්‍යත්වයෙන් බලන්න ඕනේ. එයාටත් ඉන්නේ රතු පාටලේ. එයාටත් හිත රිදෙනවා. එයාටත් දුක හිතෙනවා. එයාටත් ගෞරවයක් තියෙනවා. ඔහුගේ ආගම ඔහුට වටිනවා. එලෙසමයි අනිත් අයටත්. අපි හැමෝම එකතු වෙන්න ඕන කාලයක් මේක. රටේ ත්‍රස්තවාදය නැති කරන්න මුස්ලිම් සමාජය විසින් අපි සියලු දෙනාම ලෑස්තියි. රටේ ත්‍රස්තවාදය තුරන් වෙන්න ඕනේ අගනා රටක් පිහි වෙන්න ඕනේ කියා ප්‍රාර්ථනා කරමින් මගේ දේශනාව අවසන් කරගන්නවා යා අල්ලා අපේ රට ආරක්ෂා කර දෙනු යා අල්ලා අපේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කරනු යා අල්ලා යා අල්ලා අපහට නිදහස ලබා දෙනු යා අල්ලා අපි කොහොමද සහජීවනයෙන් එකමුතු වෙන ජීවත් වුනේද එලෙසම සහජීවනයෙන් එකතු එකමුතුව ජීවත් වීමේ සෞභාග්‍ය ලබා දෙනු යා අල්ලා අපේ ආරක්ෂක බටෙන්ට සහය ලබා දෙනු යා අල්ලා ඔවුන්ගේ වැඩපිළිවෙල වල අපි අගය කරනවා දෙනවා යා අල්ලා ඔවුන්ට සියලුම ශක්තිය රජයට හා සියලුම ශක්තිය ලබා දෙනු යා අල්ලා වාඛිර දවානා